කියන්නේ උගාක් ඉතල කොටම කල්පන උත්තර දෙන්න අපි සාමාන්‍යයෙන් කරගත්තා. පරියන්කේට ගියාට පස්සේ පරියන්කේ පටන් ගන්නත් ඉස්සර වෙලාවේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අපිට කියන්න පුළුවන් අපිට අත්දැකීමක් වෙනවා නැතිලා නැහැ කියන එක. ඔබ ජීවත් වෙනවා කියන එක මේ මොහොතේ මොකක්ද භාෂාවකින් අපිට කියන්නේ. මට මට නිින්ද ගිහලා නැහැ කියන එකත් ඒක. මම වික්ෂිප්ත වෙලා නැහැ මට හිමුත්‍යා වෙලා නැහැ චින්ත තියෙනවා අනේ එක්ස්පීරියන්ස් එක හැරිලා නැහැ නින්ද ගිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන එක්ස්පීරියන්ස් එක පරියන්ක මොනවද ගත්තට පස්සේ කවදා හරි ආනාපානේ සාර්ථකුණා කියලා කියන්නේ ආනාපානේ කරනකොට අර එක්ස්පීරියන්ස් එක එහිමීට හිත යනවා ආනාපානේ කියනවා හිත යනවා මම දැන් මැරිලා නැහැ මට නින්ද ගිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ ආනාපානේ එතන තරහක් ඇවිල්ලා තියෙනවා. ඒ තරහක් තියෙනවා මොකද මේ පැත්තෙන් තියෙනවා ගතියක්. ඒ තරහ තියෙනවා මම මැරිලා නැහැ. ඉන්නේ කියලා නැහැ ක්ලාම් වෙනවා. මට ආසාවක් ඇති වෙලා තියෙනවා. ආසාවත් හිත කොච්චර දානවා. මම මේ පැත්තේ තියෙනවා පරියන්ක බොහොත් නැතු වෙලා ගත්ත බැරිලා නැහැ ක්ලාම් වෙලා නැහැ ඉන්නේ කියලා නැහැ ගතිය. අන්න ඒකට ගිය වෙලාවේ ගෙදර ගියා වගේ හිත. ඒකේ නැතිව ඉන්න ඕන දෙයකට ගියාම ඒක ප්‍රත්‍යක්ෂයක් තමයි මට රාගය දිනවා රාගය දින බව දැන ප්‍රත්‍යක්ෂයක් තමයි. හොඳට භාවනා කරන මේ රාගයේ තියෙන ප්‍රත්‍යක්ෂයෙන් රාගයේ තියෙති කොච්චරද මෙරළන්ති බව දැන. ක්ලාන්තයන්ට බව දැන. සීන කොච්චරද බව දන්න රාගකල් තේනවා. මේ රාගෙට බෑ මේ අත්දැකීමට හානි කරන්න. රාගෙට බෑ මේ අත්දැකීමට හැලහැප් පිළක් කරන්න. ඒ නිසා අපිට හැලහැප්පෙන්නේ නැති අත්දැකීමින් යන රාගය ගැන කතා කරන්න පටන් ගත්තොත් අපි රාගෙට පොර ගන්නවා. රාගයට අනුග්‍රහ කරගෙන ඉතින් රාගේ නැතුව වෙන එක නෙමෙයි මම කියන්නේ. රාගේ තියෙනවා නමුත් ඒක මට අයිති දෙයක් නෙමෙයි. ඊට වඩා මගේ මූලික රාග අවස්ථාවක් තමයි මැරෙලා තුවාගන්නේ කියලා ගත්තොත් නිින්දෙන් නැගිට කරත් එක පාට වුණත් අපි දන්නවා දැන් දන්නවා මැරෙලා. ඇහිලිය තියෙනවා වුණත් අන්දනවා මම මැරෙලා නැහැ. කාන්ත වෙලා නැහැ. ඉන්දනේ ඒක ඒක පොඩි සතියේදී ඉන්න බවට අත්දැකීමක් කියලා කියනවා. ඒ නිසා අපි හැමතෙම තරම් විසින්නවා ක්‍රියානවා යාවදස්ස විදතු මිත්තු. ඉතලගෙන ඉන්න කොටත් ඉතලගෙන ඉන්න කොටත් හිතේ විදින ඉන්න කොටත් නින්ද ආංශලයි නොරත් නින්ද තදබල නින්ද ඇති හැම වෙලාවකම ඒකත් සතිය අධිත්‍යය නෙමෙයි අපි අධිෂ්ඨාන කරන්නේ. එතෙන්ද කියනවා හිත පොඩ් වෙලා හට්ටට ගියා වගේ. ඉබ්බ කට්ටලු ගියා වගේ තමයි තේරෙනවා මේ මොහොත නම් උපයාගත්ත. මේ මොහොත ක්ෂණේ උපයාගත්ත මොකද මම දන්න නැහැ. නැත්නම් මේකද බලාපොරොත්තු වෙච්ච උත්තරේ කියලා ගොඩක්ම ලබන්නේ මම ඉස්තරේ එදිනෙදා වැඩ කරනකොට කොහොමද කොයි වැඩේ කරවත් නරකට බව දන්නේ සාමාන්‍යයෙන් තමන්ට මල් මාලයක් කවුරුද දැම්මත් අපුරාගේ ධර්මන් මාලාවක් ගියත් මොනෝම නරකට බව දැනගන්න එක වරක් ගන්න මල් මාලෙට බෑ ඕන දෙයක් කරලා බලන්න පොතු කරද්දී බරපතල වැඩක් ගියාම වෙයි නමුත් එන්නේ එන්නේ ඒක එන්ක්‍රෝච් මේ මොන වැඩක් කරන් ඒකට පහර දෙන්න පුළුවන්. හරි මට කේන්ති කියලා කියනවා නෑ වැඩක්. එහෙම නැත්නම් ඒකට ඕනනම් ඒ තුනම එකතු කරලා කියන්නේ මනුස්සකම. මනුස්සකමට මොන මොන දෙයකින්වත් හානි කරන්නේ පෞද්ගලිකවත් පිළිවෙලක් මනුෂ්‍යකමදී. සීල දිනුවත් අදවත් මනුෂ්‍යකමදී. කර්මයෙන් වැඩිවත් හිමිට වැඩිවත් මනුෂ්‍යකමදී. මනුෂ්‍යකම කියන්නේ මොකද? බැලලා ඉඳලා දැනගන්න පුළුවන්. මේ නැති වෙලා ඉන්නවා දැනගන්න පුළුවන්. නිින්ද ගිහින් ඉන්නවා දැනගන්න පුළුවන්. මේක දෙන අවදි භාවය. ඉතින් මම මට ගන්න ගොළු භාෂාවෙන් මම කියන්නේ. නමුත් මේ අත්දකින්නේ මොකක්ද කියන එක බුදුහාමුදුරන් ඩිෆයින් කරන්න බෑ. අපි ඔක්කොම මේක අත්දකින්න නමුත් ඒ අත්දකින්න වචනට දාන්න බෑ. මන තියනවා කියලා තියෙන අත්දැකීම කහ පාට එකක්ද නිල් පාට එකක්ද හතරක්ද රුචි දාවිද මොනම දානිකන් රචනය කරන්නේ. නමුත් ඔක්කොට මේක ෆීල් කරන්නේ. අඩු ගානේ සුතමේ වශයෙන් අල්ලන්න පුළුවන්, චින්තාමේ වශයෙන් අල්ලන්න පුළුවන්, භාවනා වශයෙන් අල්ලපුවාම තේරෙනවා. මේ බුදුහාමුදුරු බොහොම ලොකු දෙයක් විතරකට බෙන්නලා දෙනවා. අපිට මොනක්වත් හම් වෙන්නේ ඕකේ මොකද ලාභයක් අසත්කාරයක් සම්මානයක් දිනු නැව මොනක්වත් හම් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක පැත්තක දාලා මේක මොකන්ද පාසයෙන් මේක වටිනා හරියක් කියලා තේරුම් ගන්න දවසේ නිවන් දැක්කවලු. මොකද මේ ටයිම් කරන්න බෑ ඒකට පස්සේ දැන් මේ හම්බෙච්චි ලොකු එන්ඩෝමන්ට් එක සම්මියකුත් සමාධිය කියන්නේ ඔය ඔය වචන දාගත්ත ගමන් මම මම මොනවද ඕල් වචන තමයි කිසිම දෙකට කොන්ට්‍රාක්ට් එකක් අත්සන් කරන්නේ මම කියන්නේ මේ වාසියේ වර්තමානයේ වැරළ කිව්ව දැනගන්න එක ඉච්චරයි මට කියන්නේ වෙන දෙයකට මේක එක්ස්චේන්ජ් කරන්නත් බෑ එක්ස්චේන්ජ් කරන්න ගිය ගමන් කොම්ප්ලිකේට් වෙනවා. එක්ස්චේන්ජ් කරන්න ගිය ගමන් මේකට තියෙනවා. මේ නේද වහතනේ. සංකරණ කරන්න ඕන නැහැ. මේ ඇති, මේ නිවන, මේ බුදු වෙලා. එච්චර කියලා ගත්තට පස්සේ මහා ළඟා වෙන්න දෙයක් නැහැ. ඒකේ මේක වරක්කන්න පුළුවන් නේද ඔතන. ඒක සම්හත් සතියේ ඉඳන් සමාධියට යනවනේ. එතකොට මොකද ඒකට වෙනස? මොකද වෙනස් දැන් අපි සතියේ ඉඳලා ඉඳලා අපි බලාපොරොත්තු වෙන භාවනා කරලා සමාධිය කියන්නේ අපි නෑ බලාපොරොත්තු වෙන්නේ. ඒකනේ මම කියලා දෙන්න හදන්නේ මේ කොම්ප්ලිකේට් කරගන්න බා ස්මාර්ට් වෙන්න හදන්න බා අමතර දේවල් කරන්න බේස් එක සුද්ධ කරගන්න. ග්‍රවුන්ඩ් ලේ මොනවාට පස්සේ කරගන්න. ඒ ග්‍රවුන්ඩ් ලේ කරන්න ඉස්සලා ගන්න කට්ටු ගන්න ගැන කතා කරන්න හදන්න හදනකොට තමයි මම කියන්නේ don't put the cart before the horse. ඒක ඩිසීස් එකක්. It's a cancer. When and way it happens, you have to recognize that my mind is slightly one. You have to first and foremost earn the present moment. Then all the opportunities is called the potential. Potential is there. Once you achieve something that your potential goal, it is a loss. Keep the total potential all the time. Then we all are it? We all are in the same moment. If you convert and if you are going to exchange it with the samadhi or prajna or or you may go there but at the expense of the, the uh, at the cost of potential. But I am going to say is potential is much, much, much valuable than anything. It's an endowment, nothing to us. It is just appreciation of the same. So in this whole 10, 15 days we are going to earn and be with this person. So, walking meditation වලදී කකුල පොළවේ ගැටෙන එක ඒක දකුණු කකුල වම් කකුල එහෙම විතරද නැතුව ඉවත් වෙන එක ගැන හිතන්නේ නැද්ද whole moment ඒ කියන්නේ විදින එකේ සම්පූර්ණ වැඩපිළිවෙලේ ගැටීම තමයි වඩා ප්‍රොමිනන්ට් වඩා ප්‍රසිද්ධ වඩා ප්‍රකට එකෙන් පටන් ගන්න. ඊට පස්සේ ගැටුමෙන් ගැලවෙන වෙලාව, පාස්ටර්කින් කකුල ගැලවෙන්නා වගේ, මඩක දීලා කකුල උස්සන්නා වගේ, ආය බර ගන්න හැටි. ඉතින් ඒකේදීව සින්ක්‍රොනයිස් වෙනවා. මේකට බර ගන්නකොට මේක ගැලවෙනවා. දෙක දකින්න බෑ. ඒකට බොර පච්චාපුරේ සංඥා කියලා දෙකම මාස්ටර් කරන්න ඕනේ. දංකව දකුණු කකුල බර ඔසවනකොට වම් කකුල බර ගන්න. ඒක කොතනද සතිය තියන්නේ? දකුණු බර ගන්න එකේද සතිය තියන්නේ? මම එතන එකේද සතිය තියන්නේ? අදිනකත් ඒක විතරක් ප්‍රශ්නයක්. ඉතින් ඒකට ප්‍රසිද්ධ දේ අල්ලන්න කියනවා. ප්‍රකට දේ අල්ලන්න කියනවා. අදුවට මොකද? අපි දැනගන්නවා ඉස්සර වෙන්නේ bright spots. උඩු ගොඩාක් කියලා ටැපස් එකේ තියා බලන්න තමයි ෂේඩ්ස් දැක ගන්න හම්බෙන්නේ. ඒ ෂේඩ්ස් උ ටැපස් එකේම කැරලක් තමයි. ඒ වගේ අර එකකට බල ගන්නකොට අන්කෙන් බල එස වෙනවා. බල රිලීස් වෙනවා. ඒ දෙකම කොල්පිට පාවෙනකොට මේ පැත්ත බල ගන්නකොට මේ පැත්ත ඉස්සෙනවානේ. ඒ ඒ වගේ එකක් තියෙනවා. ඒ වගේ සතියට ඉස්සරහ ප්‍රසිද්ධ ප්‍රකට ස්ථාන අල්ලගෙන ඒකම දහස්වර බලනකොට අප්‍රකට අසිද්ධ අප්‍රසිද්ධ ස්ථාන පස්සේ පේන්න පටන් ගන්නවා. යථාපාගතම් විපස්සනා පිළිවිසෝ පච්චා අනුපහත්තම් තේනදී උපායේන උපට්ඨපෙත්ත සම්මසිතබ්බන් කියලා ඒක දෙවියන් කියනවා. ප්‍රකට තනින් බැලගනිමු. නැවත නැවත බැලීමේදී ඉස්සලා නොතිවිච්ච දේවලු දැක ගන්නාසුළු බැලීමෙන් බලනකොට සම්පූර්ණ චිත්තය ඕනම කලබලයකදී පටන් අරගන්න ප්‍රසිද්ධ ලේසි තැන තමයි. ඒක rule of thumb. ඒකම නැවත නැවත බලනකොට ඒකේ නොදැක් අප්‍රසිද්ධ අඳුරු ස්ථානක් පස්සේ දෙන්න පටන් ගන්නවා. අඳ බලනකොට අපි අඳ ලපනම වන් සංගතයේ තොපි ගුණිනා කියලා බලා හිටියද ගොඩාක් ඇතුළේ තියෙනවා ආවාට අඳුරු දැන්. සම්පූර්ණවම දැක්කට පස්සේ ඕනේ නම් මේක බලන්න. දැන් වෝකින් මෙඩිටේෂන් එක කරනකොට ඉවනේ හිත එළදේ ගල්ලන්න යන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවේ දැන් left right left right ඒ බාන තේරෙන තැන හිත තියාගෙනද එහෙම ගියාම ආන එතන තියෙන මේ හැම උත්සාහ කරන් යන නරකයි. අර ඉස්සරහ කිව්වා ඉතින් යථාභාවකම් විපස්සනා බිනිවේෂෝ. මේ පටන් ගන්නකොට නෝම් එක වශයෙන් දිනවා අපේ ඒම් එක තමයි මේ පොළවේ ටච් එක පොළවේ කෙටෙන හැටි බර ගන්න හැටි බර කීස් කරන හැටි. ඊට පස්සේ ඒක කරගෙන සද්දයක් අහනවා. එතන සද්ද ප්‍රොමිනන්ට් සද්ද හරි ඇට්‍රැක්ටිව් සද්ද ඇවිල්ලා මේක යටපත් කරගෙන යනවා. ඒකවල තමයි ආයේ සද්ද අමතක කරලා මේකට ගන්න උත්සාහ කරොත් එතන කොම්ප්ලිකේට් වෙන නිසා දැන් මෙතන මම සාමාන්‍ය මගේ මට්ටම තියෙන්නේ සතියේ පහේ තමයි නමුත් දැන් සත්‍ය ප්‍රකටයි ඒ නිසා Taman ඒ බව දන්නවනම් මම හිත යොදන් ගන්න ආරමුණ යටපත් කරලා සද්ද ප්‍රකට කරලා තියෙනවා 100 100ක් සතිය තියෙනවා කියලා ලකුණක් වෙනවා. අපහුම ගන්න හදනවා කියන්නේ මේ ඇති වෙච්ච දෙයට විරුද්ධ වෙනවා. එතකොට කොම්ප්ලිකේට් වෙනවා. එන්නේ ඉඳ තියෙනවා සද්ද දිගේම යන්නත් තියෙනවා. ඒ කොයි එකටත් ඉඳ තියෙනවා. ඒක තමයි අපි මේ ටෙන්ෂන් එකක් ගන්න නැතුව ෆ්‍රස්ට්‍රේට් කරන්නේ නැතුව අද්දේ මං ඉඳලා ගත්තේ නැහැ. යමක් නැති වෙලා මං කල යුතුමයි ඒකට හොඳට විශ්වාසයි පම දකුණ බලන්නේ. දැන් තියෙන්නේ සද්දෙත් වෙනලම කුත්. මගේ තියෙන වේදනාව මෙතන තමයි බලන්න ඕන කොන්දයි ඉතින්. ඒක තමයි දන්නවනම් මේ කරදරයක් නැති වෙලා මම හිත තියෙනවනේ ඩිසිප්ලින් වෙන්න ඕන දැන මේකයි. ඒ ඊට වැඩි වේදනාවක් වැඩි. ඒ නිසා මගේ දැන් හිත කියලා කියන වේදනාව කියලා වේදනාව සුඛ වේවා දුක්ඛ වේවා. ඒ බව දන්නවනම් සමාජයේ පැත්තෙන් අපිට කරදර වෙන්නේ තියෙනවා. ප්‍රඥාව පැත්තෙන් කරදරම සතිය ලකුණු 100 දිනවා අන්තිමට. නැත්නම් මගේ හිතේ තියෙන හිතවිලි හිතනවා. සක්මන් කරනකොට හිතවිලි හිතනවා. නමුත් Taman දන්නවා දැන් මම සිල් අරගෙන මේ වගේ සෙන්ටර් එකක හිතන්න නෙවෙයි මොකද ඉල්ලන්නේ නැතුව වෙනස් කරත හැකිනේ. මේ හිතේ තියෙන අමනකම හැටි. මෙච්චර ලස්සන පිරිසුදු පරිසරයක් කෙනෙක්ද? ඉතිවිදියා බලහිනකොට දන්නවනම් එතකොට විතරක් chance එකක මේ හිතවිලි තියෙද්දි සමහරකට හොඳට කියන කඩබල කරන්නේ නැතුව ඕනි කරන දේවල් හිතවිලි තියෙද්දි පය දිහාට වඩන්නත් පුළුවන්. එතකොට හිතවිලි නැතුව කරදරයක් නැතුව පය දිහා බලනවට වැඩිය හිතවිලි කරදර මැද හිතවිලි අතරින් වම දකුණ අල්ලන්න පුළුවන් නම් ඒක හුක ඇඩ්වෙන්චරස්. ඒක වෙන්නේ හිතේට වෛර නොකර මිනිහක් විතරයි. හිතේට නැත්නම් කේන්දර මේ හිතේවයි කියලා කරදර වෙච්ච ගමන් කවදාකවත් අපිට හිතේ ඇසෙන් සතිය පිටවන්න වම දකුණ බලන්න වෙන්නේ නැහැ. මේ ඡාපිනනගේ මූලිකවම තියෙනවා මේක නරක දෙයක් මේක හොඳ දෙයක් කියලා දැනගත්තට කමන්නේ බැරියක් කරන්න බෑ නරක දෙයින් ඇති නරක දෙයින් බව දන්නවනම් සතිය රීදියක් අපතම හම්බ වෙනවා හොඳ දේ ඉන්නේ හොඳ දේ ඉන්න බාධාවක් දැනෙනවා. මූල කරපත්තන් හිතයට ලැබෙනවා. අතිරේ කර්ම හිතයට ලැබෙනවා. මෙතන එකම දෙයයි තියෙන්නේ දැනීම තියෙනවා. ඒ නිසා අපි ඒ දැනීම අගය කරගත්තට පස්සේ ඒ සුතු සාධා සාර්ථක කරගන්නේ පදනම මත ඉස්සරහට ගොඩක් වැඩ කරනවා. ඉස්සල්ලාම ඕනේ කරලා තියෙන අපි ඔක්කොම ඉරේස් කරලා මේ 0 ලෙවල් එකට ගන්න ඕනේ හිතට. ඩේටම් ලෙවල් එකට ගන්න ඕනේ. ඊට පස්සේ ඕනේ කන්ස්ට්‍රක්ෂන් එකක් ගන්න. ඒක ගොඩක් වෙන්නේ අරමුණු දෙකක් ටැකල් කරන ගමන් තුනක් හතක් ටැකල් කරන ගමන් බැලන්ස් එක ගන්න හැටි ටයිට් රොප් වොකින් වගේ සතිය පිටට මුක්ක්ම අවෙන්නේ සක්මනේ කරනවා. ඉඳගෙන ඉන්නකොට මේක නිකන් මොකක් සොෆිස්ටිකේටඩ් ඒක නිකන් ලැබ් එකක එක්ස්පෙරිමන්ට් එකක් වගේ. නමුත් ෆීල් ලෙවල් එකේ එක්ස්පෙරිමන්ට් එක ඉඳ වෙන සක්මනේ තමයි. ඒ නිසා සක්මනේම තමයි <clears throat> සතියේනේ පරියන්කේ කරන්නේ වල හොඳට මේ සහවුරු වීමක්, යෝජනා ඉෂ්ට වීමක් ඊටත් වඩා මල්ටි ටාස්කින් වලට යන්න කොන්ෆිඩන්ස් දීමක් කියන්නේ තමයි. අන්න කියන්නේ දැන් අපි සම්මාන භාවනා කරනකොට නැචරල් ස්ටෙප්ස් අමංග රිදර්මෙන්ට් එකනේ කරන්න කීයේ. දැන් එහෙම කරගෙන යනකොට දැන් බාහිර වගේ හිත සබ්දයකට හරි මොකරාදී කියාට ඒක නැචරලි යන්න අරමුණ කියන තැනට එන්න allow කරන්නනේ ඒක තමයි safely that is the only neutral way you can talk about it. තමයි කියන්න පුළුවන් ඉන්නේ. ටික කාලයක් කරනකොට බයලජ්ජාව <clears throat> නිසා හිත දැනගන්නකොටම දැන් මම රෝම් ට්‍රක් කියලා යාම ගෙනලා දානවා. ඒක මේ අපේ පුද්ගලික ගුණයක් නෙවෙයි. ඒක හිතේ තියෙන ස්වභාවික ගුණයක්. අපි ඒකට නැචරලි හොඳ වෙන්න හදනවා මිසක් හොඳ දෙයක් කියලා කෙනෙක් පිටිපස්සේ තියන ගහලා ගන්න යන්නේ ඒකට කියන්නේ දක්කනයි කිය. මෙතන කරන්නේ දක්වනවා. දක්කනොයි දක්වනවා කියලා වචන දෙකක්. අරකොණ්ඩ කරන්නේ කෙවිතක් තියන දක්කන. බුදුදෙනාට කියන්නේ දක්වන එක. ඔප්ෂන් දෙකම දීවා මේ සතිය මේ සතිය පිටරනවා මම දක්වන්නේ. මෙන්න හිතවිල්ලක් තියෙනවා. මේක වෙන බව දන්නවනම් නැචරලි ආපම දෙකේ. ගහලා බැලලා ගන්න බැරි වුණා කියලා කනගාටු වෙන්න පටන් අරගත්තොත් ඒකත් නැහැ මේකත් නැහැ හරි ක්ෂණයක් නැහැ. ඒ වගේම ටෙන්ෂන් එකක් එනවා. දරත භාවයක් කරන දඩු වෙන්න පටන් අර ගන්නවා. ඒකෙන් හොඳට දැනගන්න පුළුවන් රෝම් ට්‍රැක්. ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක්. දරත වෙනකොට දඬු වෙනකොට පශ්චාත්තාප වෙනකොට දැන දැන මේ රෝම් ට්‍රැක්. ඒ කවුරු කරපු එක නිසා නෙවෙයි. තමගේ පර්ස්පෙක්ටිව් එක. මේ දරකම වැරදිච්ච බව දැනගම නැහැ. ඒකත් දැනගන්න ඕනේ මනුස්ස ගුණයන්නේ. හැබැයි රිලීස් එක තියෙන්නේ ටෙන්ෂන් එක තියෙන්නේ ආයෙත් තම දහමුල ගියාට. ඒකත් ඔප්ෂන් එකක්. පොටෙන්ෂල් එක. අනේ ඔක්කොරම සමහිත මම හිතන්නේ මොකක් ඇඩ්වාන්ස් වෙලා මම ගන්න පුළුවන් නේ. නමුත් මම කියන්නේ ඒ පර්ස්පෙක්ටිව් හදාගන්න අපිට ඕන වෙලාවක හොඳට භාවනා කරද්දී පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒකට උදව් කරන්න මෙලෝ යකෙක් නැහැ. The main thing is not to worry. මොකද කොච්චර වැච්චාට වුණත් ඕන වෙලාවක වම දකුණට යන්න පුළුවන් ගේට්ටුව වහන්න කවුරුත් නැහැ. ඒකට අපි මනුස්සකම ගියාත්ම කරමු පිනක් තියෙනවා. අහ ඕන වෙලාවක පිටකොලිය තානවන්න එන්න පුළුවන් ගැතිය. අරකට කරේ පැය ගණනක් යන බලන්න අවස්ථාවක් යන බලන්න නමුත් අපව එන්න පුළුවන් ගැතිය කියනවා. ඒක අපි ලබපු ලොකුම වාසනාවක් ඒකට නිග්‍රහ වෙනවා හිත පිට ගියම අපච්චාත්තාව වෙන්නේ. අපෝ නැචරලි යාට එන්න තියෙන විදිහට කුණ්ඩලීමක්. ඉතින් ඒක පිළිබඳව චින්තාමය ඥානයක්. ඒකේ වරදින් එක මගේ දෝෂයක් නෙමෙයි හැටි. අනික හදන එකත් දෘෂ්ටියේම ප්‍රශ්නයක් තියෙනවා. මේක දිහා බලන්න හැටි තියෙනවා. හැදෙනකොට වැරදෙනකොට වැරදෙනවා වැරදෙනකොට හැදෙනවා මේ දෙක රිසිප්‍රොකල් එකකින් එකට එකකින් එකට සම්බන්ධ නැහැ අන්න ඒකට වැඩි වරි කරන්නේ නැතුව මේක දිහා ඩිස්ටන්ස් එකක් අරගෙන බලන්න ඉන්න පුළුවන් නම් වොකින් වල ගමන් වක් ප්‍රැමැටික් ඉති බවයි අරගෙන කෙලිත් ඒක කරතයි මම නැවතත් කියනවා ඒ ඔය මට්ටමට හිත ගන්න ගොඩාක් අතරදී රාශිය කරා යන්න ඒ අතරදී පුරාවට තමන් තමන් සිම්පතයිස් කරගන්න මේ ලාභයක සත්කාරයකට ටාස්ක් ෆෝස් එකක් කරනවා නෙවෙයි. අපි මේ ට්‍රයිල් රන් එකක් කරන්නේ හැම ට්‍රයිල් රන් එක පෙර එකකින්ම හැම වැරද්දකින්ම අපිට අපේ තුලින් ගුරුවරයෙක් හැදෙනවා. අපිට ඉන්න ගුරුවරු කොච්චර දක්ෂ වුණත් ඒක තන්නේ කර ණයක් දාස තමයි වාල් කරලා. ඇත්තටම වැරද්දාට හැදෙන ගුරුවරයා ඒක ඕනේ. ඉතින් වැරදි ප්‍රමාණය විශ්කරන්න එපා. ඒ හැම වැරදි ප්‍රමාණයකම තියෙනවා මේක එකම කමේ කියන ට්‍රයිල් එකක් ගන්න එක විතරමනේ තියෙන්නේ. නිසා හැම වෙලාවෙම හිතාගන්න දෙන්නේ මම ඉවසිල්ල මේ ටික වෙන්න ගන්නවා කියලා. එතකොට ඒක දින අර ක්‍රියේටිව් ගතිය ප්‍රොඩක්ටිවිටි එක ගන්න පටන් ගන්නවා. ඒ නිසා පිට ගියයි කියලා කිසියම් අකුසලයක්වත් නරකක්වත් මොකක්වත් නැහැ. ඒක පිළිබඳව වොරි කරන එක නම් ඉවරයි. ඒක ඉල්ල දාගන්න. main thing is not to worry. ඒ ඕන වෙලාවක මේක අපව රෙක්ටිෆයි කරන්න. ආවෝ මේ බේසික් ඩේටා ලෙවල් එකට ගන්න පුළුවන්. ඉතින් අපි ඒ බලාපොරොත්තු වෙන්නේ. දැන් තියෙන වැරදිලා වැරදි ප්‍රමාණය දන්නවා කිව්වොත් ඊට පස්සේ ඒ හිත ටෙන්ෂන් එකක් ස්ට්‍රෙස් එකක් එන්ටර්ටේන් කරන්න බෑ. එතන ඕනෙලාම ප්‍රෙෂර් එක නැකලා ප්‍රෙෂර් රිලීස් කරන්න පුළුවන්. ඔබ ප්‍රෙෂර් ගන්නකොට මම රිලීස් කරනවා. ස්වාමීන් වහන්සේ දැන් වෝක් මෙඩිටේෂන් එකේ වගේම ආනපන සතිය කරද්දී හිත ගියාට හිත ගියත් ආනපන සතියේ ඉන්න පුළුවන් නේද? හිත ගියා කියන එකට එක්සැම්පල් එකක් දුන්නොත් මට එක්ස්ප්ලেইন කරන්න. මොකද හිත කියන්නේ? දැන් හිත ශබ්දයකට හරි මනසේ තියෙන මොකක් හරි මතකයකට හරි ගියොත් හිතවිල්ලකටෝ හිතවිල්ලකටෝ මොකක් හරි ගියොත් නමුත් නමුත් දන්නවා තමුන් අනකන සතියේ ඉන්නේ කියලා නමුත් හිත ගියා කියලා දන්නවා එතකොට ඒක අර මේ වොකින් මෙඩිටේෂන් එකේ වගේම හිත ගිය එකට සමාන කරන්න පුළුවන් ඔව් ඒක ඇත්තම ඒකමයි ඒකේ උදාහරණයක් කියන්න තියෙන්නේ සද්දක හිත තිබ්බට හිතේට ගිහින් තිබ්බත් හුස්ම ගැනීම නතර වෙන්නේ නැහැ. අනපන සතිය නෙමෙයි මම කියන ආනපානේ නතර වෙන්නේ නැහැ. ඒක දැන් හිතවිල්ලක් තියෙනවා ආනපානේ තියෙනවා. දැන් අපේ හිත රියැක්ට් කරන තාක්කල් දඬු වෙන තාක්කල් අර හිතවිල්ලත් එක්ක රණ්ඩු කරද්දී වෙනවා. ඒක හිතවිල්ලක් තියෙනවා. මේ ආනපානේ තියෙනවා 150 chance එක තියෙනවා ඕනනම් ආවම ආනපාන දෙන්න ටෙන්ෂන් එක නැත්නම් ඇසියුම් කරන්නේ නැත්නම් රියැක්ට් කරන්නේ නැත්නම් රියැක් කරන මිනිස්සු අරකට එක්ක මානු කර කර රණ්ඩු කර ඉඳින් ඉඳ වෙන්නේ හුස්ම ගන්න බවත් මතකයි. ඒක නිසා ඒකදී දෙකටම සමහිත තියාගෙන හිටියොත් ඒක උදාහරණයක් වශයෙන් අපි කාර් එකේ උඩ අපි වින් ස්ක්‍රීන් එකේනේ බලන්න ඕනේ. ඒකට බැට් එක කණ්ණාඩි තියෙනවා, සයිඩ් කණ්ණාඩි තියෙනවා. අපි ටක්කල බලලා ඉන්නකොට මොනවාද වින් ස්ක්‍රීන් එකේ. මෙහෙම බලාන යන එකත් ඇක්සිඩන්ට්. සයිඩ් කණ්ණාඩියෙන් බලන්නේ ඇක්සිඩන්ට්. පස්සේ තියෙන කණ්ණාඩියෙන් බලන් ඩ්‍රයිව් කරගෙන ගියොත් ඇක්සිඩන්ට්. ඒක උඩ බැලුවා කියලා මේ ඩ්‍රයිවිං වලට බාධා වෙන්නේ නැටක් ගාලා කියන කාලේ එන්න පුළුවන්. හැබැයි ඒක තියෙනවත් මේ කාර්යයේ සයිඩ් සයිඩ් කරන්න නැත්නම් නඩු. ඉතින් නිකන් වෙන ආඩම්බරෙන් නෙවෙයි බලන්නේ. බැලුවට පස්සේ ඒක ඇත්තටම බලන එක. වින්ස්කින් එක බලන පර්ස්පෙක්ටිව් ගන්න ඕරියන්ටේෂන් එක ගන්න හොඳයි. ඒ වගේ අපේ හිතේ ඒ හැම හැම බාධාවකම අපිට පෙන්වන මේ මනුස්ස හිත කොච්චර වර්සටයිල්ද කියලා. කොච්චර දේවල් ගොඩක් කරන ගමන් ඉන්ටිග්‍රිටි එක කන්සිස්ටන්සි එක පවත් ගන්න පුළුවන්. මේ ආධුනිකයන් අපි one thing at a time and that done well කියන ප්‍රින්සිපල් එක කියනවා. එකක් කරා ඒක හොඳට කරපන්. ඉස්සරහට යනකොට හම්බෙන හැම මිස්හැප් එකකින්ම හැම කරදරකින් වෙන එකක් හොඳට කරන්න පුළුවන් කරන අතරේ තව එකක් පැකල් වෙන්න අරින්න ඉඩ පුතියනවා. ඒ හරහා තමයි අපි মালටි ටාස්කින් වලට කියන්නේ බිසි ලයිෆ් එකට පුරුදු කරන්නේ. ඒකයි ඒක සක්මනේදී ගියා, පරයන්කේදී ගියා, ජීඳා වැඩවලදී ගියා. මේ හැම එකක්ම එක්ස්පීරියන්ස් එකට ගොනු වෙන්න ආරෙන්න මල් මාලයකට මල් ලැබුණා නම් ගොනු කරන්න යනවා නම් මම දැකලා තියෙන මුගක් කාලවට සක්මන් භාවනාවේ තමයි අපි මේ ලුසිඩ් එක්ස්පීරියන්ස් හම්බෙන්නේ. හොඳ හොඳ සිද්ධි බහුල සක්මන් භාවනාවේ ඒක පරයන්ක භාවනාවට ගන්න පුළුවන්, ජීඳා වැඩවලට ගන්න පුළුවන්. දැන් ගන්න හොඳ පේස් මේකර් කෙනෙක් වගේ. ඉතින් නිවිද වැඩක් හතක් අතර හොඳ අලුත් අලුත් කොම්බිනේෂන් එකක් දෙනවා. අලුත් අලුත් ඉන්සිඩන්ට් එකක් කරගන්න. මේ හිතුවේ වලට දැන් අර මම නෙමෙයි මාගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ඒක අතරින් එකක් ඒක මොකක් ඉස්සරහට ගියා. අපි ඉස්සරහම දැනගන්න ඕනේ හිතවිල්ලක් ආවේ හිත කෙලෙදෙන්නේ නැහැ. වරි කරේ නැත්තම්. හිතවිල්ලක් ආවිල කියන්නේ හිත කෙලෙදෙන්නේම නැහැ. වොරි කරන්නේ නැත්නම් වොරි එක විතරයි හිතවිල්ල කේස් එකක් හදලා දෙන්නේ. නැත්නම් හිතවිලි කෝටි ගණක් කරනවා අපේ ග්‍රවුන්ඩ්ස් නැහැ. හිතවිල්ලක් අපිට කේස් එකක් වෙන්නේ ඉවෙන්ට් එකක් වෙන්නේ ඒක රාගයෙන් හරි ද්වේෂයෙන් ඒකට එක ගැටුමක් විතරයි. ඉතින් දා හිතවිල්ල නෙවෙයි කල්පිට එක. ඒකට දක්වන රාගය ද්වේෂය. ඒක අපි හිතින් දාන එකක්. ඒකයි බුදුජානක කියන්නේ ඩිස්ක්ලේම් කරන්නේ. හිතවිල්ල නෙවෙයි. ඉතින් අපි දාන රියැක්ෂන් එක වෙන කර මනාප හිතවිල්ලක් කමනාප හිතවිල්ලක් ආවා හොඳයි නැතයි කියලා අපි දාන මනාප මනාප දෙක ඒක ඩිස්ක්‍රිට් කරනවා. ඒක ඇත්තටම ගාවක් ඉස්සරහට ගියාට පස්සේ මට මතක පොට්ටපාල සූත්‍රයේ වගේ ඉන්දියා ජීවිතේ සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී වැඩ ගොඩාක් පුරුදු කරලා තමයි එයාට කියන්නේ මෙන්න මෙතෙන්ද දිනුනාට පස්සේ දැන් කැලේට බලන්න. දැන් ෆුල් ටයිම් දාලා ඔක රියලයිස් කරනවා. එතෙන් යනකම් මේ දිනදා ජීවිතයේ සිද්ධි අරා ඕක දැනෙන්න ආරින්න. ඕක මේ පුළුවන් දෙයක් බව තේරුම් ගන්න. හැකියාව තේන්නේ ෆුල් ටයිම් දාලා කරන්නේ. ඒක සාහිත වුණාට පස්සේ. අපි කියන්නේ කොබයි කියනවා. එහෙම නැත්නම් ඊළඟ කටයුතු කරන්නේ මේක අපි මේ වගේ නෝට ඔය දෙක අතරමැද ඉන්නේ. සමහරව තාම එක්ස්පීරියන්ස් කරලත් නෑ දැකලත් නෑ. සමහර රටේ දැකලත් තියෙනවා. ඉතින් ඒක අපි මේ දේ මේ දේ වෙන්නේ අපේ දයෝපගතවනේ. කවුරු කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අපි ගුවන්තරන්ගේ මේන් ඇඩ්වාන්ටේජ් එක ගන්න එන බාධාවකදී බාධා නැති වෙලාවට වැඩි ගෝල්ඩන් chance එකක් කියලා හිතගන්න. main thing is not to worry කියලා හිතගන්න. ඒ මොකද කිසිම බාධාවකින් permanent damage එකක් කරන්නේ නැහැ. ඒක හොඳට මේ විශ්වාසයෙන් ධර්ම ගෞරවයක් ඇති කරගෙන යන්නේ නැහැ. කොච්චර ධර්ම ගෞරවයක් තිබුණා කොච්චර දුණත් ඒකට රාගෙ මතුවේ. නිතර ද්වේෂය මතුවෙනවා. ඒකේ කවදාකවත් එහෙම නෑ කියන්නේ. නමුත් ඒකක්වත් ක්ලේම් කරන්නේ නෑ. යන්න අරිම දිනු මනස, නොදිනු මනස කතිය ඩිස්ක්ලේම් කරලා රාගේ ක්ලේම් කරනවා. ද්වේෂය ක්ලේම් වෙන එක කියන්නේ නිකට හරි දැන් පීන් කියන කොච්චර දක්වන්නේ. හරියන්නේ. ඒ කියන්නේ රාගේ යාලිනාසයි නැති ගේ මනස රාගේ අල්ලන්න නටනවා. මේ වගේ අල්ලන්නේ නැතුව නටන්න නටන්නේ නෑ. ඒක ඒ දෙනාර කියනවා. විශාල ලෝක දෙකක්. ලෝක දෙකක් නෙවෙයි එකම ලෝකේ තමයි. කතා කරන වචනද බලන්න වැරදිච්ච වැරදිච්ච රාග ద్వේෂ ගැන කතා කරන හැම වෙලාවකම කාගෙට ද්වේෂයට වැරද්දට පාරද්දට පොරවනවා. ඒ වයින් කරන්න මොකටද කියන්නේ? හරිය සතුටු වෙන්න පුළුවන් කෙනෙක් උනන්දු වෙන කතාවක් විතරක් කරන්නේ අඩු ඒක කතා කරන්න වෙන්නේ ඒක ලොකම ලාභය. ඉස්සරහට වතාවට. ඒකත් බහනා දිනු වෙනකොට සිටු වෙන දෙයක්. කතාවෙන් කරන්නේ කාටට උනන්දුවක් ඇති වෙන ධෛර්යමත් වෙන කතා කරන සත්තා. වැරදිච්ච පැරදිච්ච දේවල් ගැන කතා කරන එක කන ඇද්දු කතා. නොකල යුතු කතා එහෙම ඉඳන්ක ඉඳත් ඒවා. නොත්තකින් ඔබ කන්න තෝරන කියන්නේ ඔබ ඕනෙනයක් කරගෙන ඉන්නේ අනේකයි දින වැටකට හැදලා ඕතන්න බෑ. ඒ ඒ මනසේ ළඟ හිටියත් නිකන් බැටරි ඩිස්චාර්ජ් වෙනවා. කායරගේ ෆ්ලැට් එකක් කරලා ෆ්ලැට් එකක් ගියා. පත්පරණිකයි කියන්නේ වෙන මොකක්ද? ඒවයි තියෙන හරියක් තියෙන්නේ ඕනේ. කාට හරි කෙනවිච් එකක් මොකක් හරි අපරාධයක් මොනවා හරි වරවල තියෙන. ඒක අපි කට අරගෙන බලන්න පිට උදේට නැන්ද. ඒක කියන භාවනා කරලා හිතේ ඉඳි වැඩි නෙමෙයි. ඒක පත්තරේ දිනව තමයි ඉන්නේ. නිගිට කියන පස්සේ බලන්න කොච්චර වයිට්ටක් දෙන්නවද කියලා වර්තන නොබලින්. කොච්චර වයිට්ටක් දෙන්නවද ටෙලිවිෂන් නොබලින්. කොච්චර වයිටක් දෙනවද පච ක්ලීන් එක නතර කරන්නේ? කයි වල කෙලිට එක නතර කරන්නේ? මේකද? එන්න මොකක් කරන්නේ දැන් මේ හැබැයි. දැන් සුද්ධ කරලා දුන්නට ඒ සුද්ධ කරලා කිව්ව බේස් එක නඩත්තු කරන්න දෙන්නේ. උපයන්න පුළුවන්. මේක ඕන වෙලාවක හැටි උපයන්න පුළුවන්. නඩත්තු කරන්න කියන්නේ ආහාරින අපාරේ මොකද ඒ තරම අපි හම්බ කරලා තියෙන දෙයක් හම්බ කරලා තියෙන්නේ හැටි කඩන දේවල්. වාසනාව තියලා ලක්ෂ තියලා හම්බ කරුවා කියලා හම්බ කරලා තියෙන හරියක් හම්බ කරගෙන සතිය ගන්නවා. ඉතින් සතිය නාපෝගෙද ගියාට පස්සේ ලීච් කොට ද බීච් තමයි. හැම පැත්තම දුණු උලක් තමයි වගේ. ඉන්න තැනක් නැහැ ගන්නේ. කුඩල්ලෙක් මුහුදු වෙලට ගියා. නැහැ මම අපි අවස්ථාන කුඩුවකට තිබුණා. පැහැදිලි කරගන්න කියන දේවල් පැහැදිලි කරගත්තා. ඒක අපි හිත උදේ 6ට හම්බෙච්චාම සිල් සමාදන් කරලා පැයක්පරයක් පැයකමාරක් වාඩි වෙලා ඒ කාලකටන් ටිකට කරගෙන යන්න බලාපොරොත්තු